බොහොම උතුම් ගැඹුරු අරමුණකින් අපි ගමනක් පටන් ගත්තත් ඇයි සමහර වෙලාවට අපි අතරමඟ නතර වෙන්නේ? එහෙම නැත්නම් වැරදි ඉලක්කයක හිර වෙලා වගේ දැනෙන්නේ. ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. අද අපි කතා කරන්න හදන්නේ ඔන්න ඔය ගැටලුව ගැන බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව විදිහකට පහදලා දීපු දේශනාවක් ගැන. ආ මහසාරෝපම සූත්‍රය නේද? ඔව් හරියටම හරි. මහා සාරෝපම සූත්‍රය. මෙතනදී උන්වහන්සේ පැහැදිලි කරනවා පැවිදි ජීවිතයේ નિયම හරය ඒ කියන්නේ හරියට වටිනා ගහක අරටුව වගේ දේ ඒක හොයාගන්න හැටි. ඒ වගේම මේ ගමනේදී හම්බ වෙන බාධක ගැනත් නේද? අර අරටුව කියලා හිතාගෙන වෙන දේවල් අරන් යන හැටි. ඔව් ඔව්. ඒ උපමාව හරිම ප්‍රබලයි. මේ දේශනාවට සුවිශේෂී සන්දර්භයක්ත් තියෙනවා. ඒක දේශනාවෙන්නේ රජගහනවරය. අර ගිජ්ජකූට පර්වතයේදී. ආ ඔව්. විශේෂම දේ තමයි දේවදත්ත තෙරුන් සංඝයාගෙන් වෙන් වෙලා ගිය අලුතම කාලෙක තමයි මේක දේශනා කරන්නේ. එතකොට මේ සිදුවීමත් එක්ක මේ දේශනාවට ලොකු සම්බන්ධයක් තියෙන්නට නේද? අනිවාර්යයෙන්ම. මොකද මේ වෙලාවේදී මේ ශාසනයේ නියම හරය මොකද්ද? අතරමඟ තියෙන දේවල් වලට, ඒ කියන්නේ ලාභ සත්කාර වගේ දේවල් වලට රැවටෙන්නේ නැතුව ඉලක්කය කරාම යන්නේ කොහොමද කියන එක පැහැදිලි කිරීමේ ලොකු වටිනාකමක් තිබුණා. තීරණවා. ඉතින් මුලින්ම බලමු කෙනෙක් පැවිදි වෙන්න හිතන්නේ ඇයි? මොකද මූලික අරමුණ? සාමාන්‍යයෙන් කෙනෙක් මහාන වෙන්නේ ශ්‍රද්ධාවෙන්. ඔව්. ඒ ශ්‍රද්ධාව ඇති වෙන්නේ ජීවිතයේ තියෙන දුක දැකලානේ. ඉපදීම, ජරාව, මරණය, ශෝකය මේ වගේ දුක් කොටක් මැද. අනේ මම මේ ලොකෝ දුකකට නේද වැටිලා ඉන්නේ. මේ හැම දුකක්ම අවසන් කරලා දාන්න ක්‍රමයක් තියෙනවා නම් කොච්චර දෙයක්ද වගේ හැඟීමකින් නේද? හරියටම හරි. අන්නේ උතුම් අරමුණින් තමයි ගමන පටන් ගන්නෙ. හැබැයි හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා අන්න එතනදි තමයි අර අරටුව හොයන්න යන කෙනාගේ උපමාව වැදගත් වෙන්නේ. ඒ කියන්නේ අරමුණ හොඳ වුණාට යන පාරේ වරදින්න පුළුවන් කියන එක? ඔව්. හරියට අර අරටුව කෝණ වෙලා අරටුව තියෙන වටිනා ගහක් හම්බ වෙලත් ඒකේ අරටුව පැත්තක තියලා වෙන දෙයක් අරගෙන එනෝ වගේ මේ ගමනෙත් අතරමං වෙන්න තැන් තියෙනවා. හරි. එතකොට මොකද්ද මේ ගමනේ හමු වෙන පළවෙනි බාධකය? නැතම් අරටුව කියලා වරද්ද ගන්න පළවෙනි දේ. ඒ තමයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. පැවිදි වුණාට පස්සේ මිනිස්සු ගරු කරනවා, සලකනවා, දාන මාන දෙනවා, චීවර වගේ දේවල් පූජා කරනවා. ඉතින් ඒවා ලැබෙනක හොඳයිනේ. ලැබෙන එක නෙමේ ගැටලුව. ගැටලුව තියෙන්නේ සමහර භික්ෂූන් ඒවා ලැබුණම ඒයින්ම උද්දාමයටපත් වෙනවා. ආ, ඒ කියන්නේ? ආ මටනේ මේ ඔක්කොම ලැබෙන්නේ මං හරි වැදගත් කෙනෙක් අනිත් අයට මේ වගේ සැලකිලි නෑ කියලා හිතනවා Taman උස්සස් අනිත් අය පහත් කියලා හිතනවා එතකොට අර මුලින් තිබ්බ දුකින් නිදහස් වීමේ අරමුණ ඒක අමතක වෙලා යනවා අර ලැබෙන ලාභ සත්කාර වලින්ම සෑහීමකටපත් වෙනවා ප්‍රමාද වෙනවා එතනින් එහාට යන්නේ නැහැ. හරියට අරටුව හොයන්න ගිය කෙනා ගහේ තියෙන ලස්සන කොළතු ටිකක් දැක්කලා ඒ ටික කඩාගෙන ආ මේක තමයි මට ඕනුනේ කියලා හිතලා සතුටු වුණා වගේ. ගමන එතනින් ඉවරයි. ඉවරයි. එතනින් එහාට යන්න උත්සාහ කරන්නේ නැහැ. හරි. එතකොට මේක පළගිනි වැරද්ද. ඊළඟට ඊළඟට තවත් සමහරු ඉන්නවා ඒගොල්ලෝ අර ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට එච්චර බැඳෙන්නේ නැහැ. ඒක හොඳයි. බොහොම හොඳයි. ඒ අය සීලය ආරක්ෂා කරගන්නවා විනය ශික්ෂා පදානුව ජීවත් වෙනවා හරිම සිල්වත්. ඒකත් හරිම වටින දෙයක්. හැබැයි ආයමත් හැබැයි එකක් තියෙනවා වගේ. ඔව්. හැබැයි ඒ සීලවන්ත භාවයෙන්ම සතුටු වෙලා දැන් හරි මම සිල්වත් කියලා හිතනවා. ඊට පස්සේ ආයෙත් අර වගේම. ඔව්. මම තමයි සිල්වතා. අනිත් භික්ෂුන් නම් දුස්සීලයි කියලා හිතලා ආයෙමත් Tamanව උසස් කරගෙන අනුන්ව පහත් කරනවා. අර ලාභ සත්කාර වලින් උඩඟු වුණා වගේ මේ පාර සීලෙන් උඩඟු වෙනවා. හරියටම හරි. එතනත් ප්‍රමාද වෙනවා. ගමන එතනින් නතර වෙනවා. හරියට අරටුව හොයන්න ගිය කෙනා කොළ අතුවලට රැවටුනේ නැති වුණාට ගහේ පොත්ත දැකලා ආ මේක තමයි වටින්නේ කියලා පොතු ටික ගලවගෙන සෑහීමකටපත් වුණා වගේ. හරිම සියුම් කාරණා නේද මේවා. මොකද සීලය කියන්නේ අපි සාමාන්‍යයෙන් බොහොම ඉහලින් සැලකන දෙයක් නේ. ඒකත් අල්ලගත්තොත් බාධාවක් වෙන්න පුළුවන් කියන එක. ඇත්තම. ඒක තමයි මේ දේශනාවේ තියෙන ගැඹුර. ඊළඟට තුන්වෙනි කණ්ඩායම. ඒ අය කොහොමද? ඒ අය අර ලාභ සත්කාර වලටවත් සීලයට විතරක්වත් සෑහෙන්නේ නැහැ. ඒ අය තවත් ඉස්සරහට යනවා. සමාධිය වඩනවා. චිත්ත ඒකාග්‍රතාව දියුණු කරගන්නවා. ධානය ලබනවා වෙන්නත් පුළුවන්. ඒකත් මාර්ගයේ බොහොම වැදගත් ඉහළ පියවරක්. ඊටාම් වැදගත්. හැබැයි ආයමතර ප්‍රශ්න වෙනවා. ඒ ලැබූ සමාධියෙන්ම සතුටු වෙලා දැන් නැතේ. මන් තමයි සමාහිත. මට තමයි හොල්ලට හිත එකඟ කරගන්න පුළුවන්. අනිත් අයට ඔය වගේ සමාධියක් නැහැ කියලා ආයමත් උඩඟු වෙනවා. අනුන්ව හෙලා දකිනවා. එතනත් හිර වෙනවා. එතනත් හිර වෙනවා. ප්‍රමාද වෙනවා. බුදුරජාණන් වහන්සේක සමාන කරන්නේ අර අරටුවයි එලෙයයි සාරයට කිට්ටු කොටස අතෑරලා ගහේ සිවිය, ඒ කියන්නේ අරටුවට කලින් තියෙන මෘදු කොටස අන්න ඒක අරගෙන සෑහුණා වගේ කියලා. කොලාතුත් නෙවෙයි පොතුත් නෙවෙයි සිවිය අරගෙන. ඒත් තාම අරටුව නෙවෙයි. තාම අරටුව නෙවෙයි. හරි. දැන් හතරවෙනි අවස්ථාව. මේක ඊටත් වඩා ශියුම් වෙන්නටි නේද? ඔව්. මේ අය සමාධියෙනුත් සෑහීමකටපත් නොවි තවත් ඉස්සරහට යනවා. ඒ අයට ඥාන දර්ශනයක් පහළ වෙනවා. ඒ කියන්නේ යම් මට්ටමක දේවල් තියෙන හැටියට යථාර්ථය දැකීමේ නුවණක් ප්‍රඥාවක් විදර්ශනා නුවණක් වගේ දෙයක්. ඔව් යම් මට්ටමක විදර්ශනා නුවණක් ලෝකයේ අනිත්‍ය දුක අනාත්ම ස්වභාවය ගැන වැටහීමක් ඇති කරගන්නවා. මේකත් බොහොම ඉහළ තත්ත්වයක්. හැබැයි මට හිතාගන්න පුළුවන් ඊළඟට මොකද වෙන්නේ කියලා. කියන්න බලන්න. ඒ ලැබිච්ච නුවණ ගැන උඩඟු වෙනවා. මමයි දන්නේ අනිත් අය දන්නේ නැහැ වගේ. හරියටම හරි. ඒ නුවණ ලැබීමෙන්ම සතුටු වෙලා දැන් තමයි මං ඔක්කොම දන්නේ. අනිත් අය තාම මුලාවේ කියලා ඒ නුවණත් පාවිච්චි කරනවා Tamanව උස්සස් කරගන්න අනිත් අයව පහත් කරන්න. එතනත් හිර වෙනවා. එතනත් හිර වෙනවා. ප්‍රමාද වෙනවා. ඒක හරියට අරටුව තියෙද්දී අරටුවට බොහොම කිට්ටුවෙන් තියෙන සාරේට ආසන්නම කොටස, ඒ කියන්නේ එලය කියලා කියන කොටස අරගෙන මෙන්න අරටුව කියලා හිතාගෙන සෑහීමකටපත් වුණා වගේ. කොලාතු පොතු සිවිය තෙලය මේ හතරම අරටුව නෙවෙයි. ඒත් අරටුව කියලා රැවටෙන්න පුළුවන් තැන්. ඔව්. මේ හැම එකක්ම යම් වදිනාකමක් තියෙන මාර්ගයේ කොටස් වෙන්න පුළුවන්. හැබැයි ඒ එකක්වත් අවසාන ඉලක්කය නියම අරටුව නෙවෙයි. එතකොට කවුද හරියට මරටු හොයාගන්නේ? කවුද මේ ගමන සම්පූර්ණ කරන්නේ? අන්න ඒක තමයි වැදගත්ම දේ. හරියටම අරටුව හොයාගන්න කෙනා තමයි මේ කලින් කිපු එක දෙයකින්වත් සෑහීමකටපත් නොවන කෙනා. ඒ කියන්නේ ලාභ සත්කාර, සීලය, සමාධිය, ඥාන දර්ශනය. ඔව්, ඒ එකක්වත් ලැබුණා කියලා උඩඟු වෙන්නේ නැහැ. ඒ එකක්වත් නිසා අනුන්ව පහත් කරන්නෙත් නැහැ. Taman ලැබපු දේ ගැන උදම්මනන්නෙත් නැහැ. එතකොට එයා නොනවත්වාම වෑයම් කරනවා අප්‍රමාදීව ඒ කියන්නේ සිහියෙන් යුතුව සියලු කෙලෙසුන් රාග, ద్వේස, මෝහ මේ ඔක්කොම සම්පූර්ණයෙන්ම නැති කරලා අරහත් ඵලයටපත් වෙනවා. ආ අරහත් ඵලය. ඔව්. බුදුරජාණන් වහන්සේ ඒ தത്വෙට කියනවා අකුප්පා චේතෝ විමුක්තිය කියලා. අකුප්පා චේතෝ විමුක්තිය. ඔව් ඒ කියන්නේ කිසිදාක කම්පා නොවන ආපසු නොහෙරෙන නොසෙල්වන චිත්ත විමුක්තිය. ඒක තමයි මේ බ්‍රහ්මචාරයේ ජීවිතේ මේ පැවිදි ජීවිතේ නියම අරටුව. නියම හරය, නියම ආනිසංසය. ඒ කියන්නේ අර අනිත් ඔක්කොම ලාභ, සත්කාර, සීලිය, සමාධිය, ඥාන දර්ශනය ඒ ඉලක්කයට යන අතරමඟ තියෙන දේවල් විතරයි. හරියටම හරි. ඒවා ඉලක්කේ නෙවෙයි, ඉලක්කේ තමයි අර කිසිදාක ආපහු පිරෙහෙන්නේ නැති නොසෙල්වන විමුක්තිය. අරහත් ඵලය. හරියට අරටුව හොයන්න ගිය කෙනා කොළ අතුවත් පොත්තවත් සිවියවත් එලයවත් නෙවෙයි හරියටම අරටුවම හඳුනගෙන ඒකම කපාගෙන ගියා වගේ. ඔව් එයාට තමයි අරටුවෙන් ලැබෙන්න ඕන සම්පූර්ණ ප්‍රයෝජනේ ලැබෙන්නේ. අනිත් අය අතරමඟ නතර වුණා. හරිම පැහැදිලි මේ උපමාව ඇත්තටම හිතට වදිනවා ඕනෑම දිග ගමනකදී ඒක අධ්‍යාත්මික ගමනක් වෙන්න පුළුවන් ලෞකික ගමනක් වෙන්න පුළුවන්. අතරමඟ ලැබෙන ජයග්‍රහණ හැකියාවන් අනිත් අයගෙන් ලැබෙන පිළිගැනීම් වගේ දේවල් තියෙනවා. ඒවා වැදගත්. හැබැයි ඒවායේ හිර නොවි අවසාන ඉලක්කය දිහාම බලාගෙන ඉස්සරහට යන එක කොච්චර වැදගත්ද කියලා මේකෙන් පේනවා. ඔව් අවසාන වශයෙන් ගැඹුරින් හිතන්න පොඩි දෙයක් ඉතුරු කරන්නම්. කියන්න. මේ අරටුවේ උපමාව මේක පැවිදි ජීවිතේට විතරක්ම අදාළ දෙයක් කියලා හිතනවද? නෑ වගේ නේද? බලන්නකො අපේ දිනදා ජීවිත. අපි හැමෝම මොනරේ ඉලක්ක පස්සේ යනෝනි. සමහර විට ඒක රැකියාවේ උසස් වීමක් වෙන්න පුළුවන්. නැත්තම් ව්‍යාපාරයක් සාර්ථක කරගන්න එක, ඉගෙනීමේ කඩයිමක් පහු කරන එක, පෞල් ජීවිතේ සතුට හොයාගෙන යන එක. ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඔව්. ඉතින් අපිත් සමහර වෙලාවට ඔය අතරමඟ ලැබෙන తాවකාලික ජයග්‍රහණ, පොඩි පොඩි සාර්ථකත්වයන්, අනිත් අයගෙන් ලැබෙන ප්‍රශංසා හැකියාවන් ටිකක් දියුණු වුණාම දැනෙන සතුට ඒ කියන්නේ අර කොලාතු පොතු සිවිය හෝ එළය වගේ දේවල්. ඒව තමයි නියම අරටුව කියලා වරදවා වටහා ගන්නම ඇද්ද? ඔව්. එතනින් සෑහීමකටපත් වෙලා අපේ ජීවිතයේ සමහර විට ඊට වඩා ගැඹුරු සැබෑ අරමුණක් නියම අරටුවක් තියෙනවා නම් ඒක අමතක කරලා දානවා ඇද්ද? හ්ම් ඒක නම් ඇත්තටම හිතන්න ඕන කාරණයක්. අපේ ජීවිතේ ඇත්ත අරටුව මොකක්ද කියලා. ආයම සැරයක් හොයලා බලන්න වටිනවා. ඒක තමයි. ඒ ගැන හිතන්නට ඉඩ තියලා අපි අදට නතර වෙමු. බොහොම ස්තුතියි මේ වටිනා සාකච්ඡාවට.